දැන් අපි ධර්ම සාකච්ඡාව සඳහා එකතුනේ පුරුදු කරගෙන තියෙන විදිහට ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අරගනිමු. ඒ අතරමැද යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා මේ සභාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න දෙයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ සතිය වැඩෙන විට වීර්ය වැඩෙන බව ධර්ම විචේ සම්බොච්චන්දේ අදෝ වහන්සේ දේශනා කරනම සමහර විට නිබ්බිදාව අවස්ථාවේ වීර්ය අඩු තත්වයක් නේද සතිය වැඩෙන විට ධරණ ශක්තිය ධෛර්යය වැඩෙනවා යනු යම් කිසි දෙයකට මුහුණ දීමේ හැකියාව වැඩි වෙනමුත් සමහර විට ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නවලට සතිය වර්ධනය වෙන විට සෙන්සිටිවිටි වැඩි වෙනවා සේ මට දැනේ. මෙය සාමාන්‍ය දෙයක්ද කරනවා කර පහදා දෙන්නේ. පළවෙනි කොටසේ සතිය සතිය වැඩෙන විට වීර්ය වැඩෙන බව ධම්ම විචය මේකේ ධම්ම විචය සම්බොජ්ජංගය කියලා කියන්නේ වීර්ය නෙවෙයි සතියත් වීර්යයත් දෙක අතරමැද තියෙන එක සතිය නිසා ධම්ම විචය සම්බොජ්ජංග වෙනවා ධම්ම විචය නිසා වීර්ය වැඩෙනවා කියන එකයි ධර්ම પરම්පරාව දේශනා කරන නමුත් සමා බොහෝ සමහර විට නිබ්බිද අවස්ථාවේ වීර්ය අඩු සත්‍යක් නේද ඇත්තටම නිබ්බිදාව පටන් ගන්නකොට මේක තමයි පරීක්ෂා වෙන්නේ යෝගාවචරයේ. මොකද්ද පරීක්ෂා වෙන්නේ? තමන් මෙතෙක් ජීවිතයේ සකස් කරගෙන ගියේ ආර්ථික දේශපාලන සහ සමාජික දේවල් ළඟා කර ගැනීම සඳහා. නමුත් මෙතෙන්දි තේින්න පටන් අර ගන්නවා ඒව ළඟා කර ගන්න එක ප්‍රධාන අර්ථයක් නෙවෙයි. ඒක වෙන්නේත් නැහැ. නමුත් වෙන මොකද්ද වෙනවා. ඒ වෙනදී එච්චර ප්‍රිය එළවන, සුව එළවන, උනන්දු කරන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ දේ විශේෂයි ආර්ථික දේශපාලන වශයෙන් පුරුදු කරපු මනස වෛර කරනවා. ඒ ලැබිච්ච එකට වෛර කරනවා. ඉතින් ඒක ඒකට කියනවා නිර්වින්දනය කියලා. වින්දනයක් ලබන්න බෑ. ආර්ථික වශයෙන් දේශපාලන සමාජික වශයෙන් උනන්දු කිරීමක් නැහැ. ඒ නිසා නිර්වින්දන වශයෙන් තමයි නිබ්බිදා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යම් වෙලාවක මේම නොදැන ගියොත් ඉතින් ආවට පස්සේ පශ්චාත්තාප වෙනවා මේ කියන විදිහට වීර්ය වැටෙනවා ආත්ම ධෛර්යය වැටෙනවා නැගිටින්නේ පරිදිලා නමුත් මේක අනිවාර්ය භාවනාදී අංකයක්ය. මොනවන තත්වයක්ය. මේක මේ ද්වේෂපදන මේ ගියොත් මම මේ වැඩේට වෙනවා. ඒ නිසා ද්වේෂපදන මේ ඉඳලා ප්‍රඥාපදනට මාරු කරන එකයි මේ මම කල යුත්තේ කියලා දැනගෙන ගියොත් වීර්ය තුන් හතර ගුණයකින් නැගී. ඒ හෙබ්බිදාව හරියට තේරුම් ගත්ත ගමන් ඒකට මූණ දෙනකොට හරි පසුබෑමක් ඇති වෙනවා. නමුත් මූණ දීලා ජය ගත්තට පස්සේ ලොකු වීර්යයක් හැදෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම වීර්යය නගා හිත දීමකට කලින් වීර්යයේ ලොකු ජයග්‍රහණයකට ළඟින් කලින් ලොකු අපහසුතාවයක්පත් වෙනවා දුකකටපත් වෙනවා බලාපොරොත්තු ශූන්‍යකටපත් වෙනවා අන්නේ බලාපොරොත්තු ශූන්‍යච්ච අවස්ථාවේ නතර කළොත් ඒ පුද්ගලයා කරන කතාවයි ඒක හරහා ගිහිල්ලා ජයගත්තට පස්සේ පුද්ගලයා කරන කතාවයි අතර ලොකු වෙනසක් ඉතින් ඒ අර බුද්ධ ආගමේ විශේෂ භාවනා කරනකොට අතරමඟදී කියන භාගයට තැම්බිච්ච අල කියලා අපි කියන්නේ. අලේ සම්පූර්ණ තැම්බිලා නැත්තම් ඒ කරන කෙනයි සම්පූර්ණ තැම්බුණාට පස්සේ සම්පූර්ණ වෙනස්. ඒ නිසා වීර්ය වැඩෙන්න වීර්ය ඥානීය කියන දෙකටම ඉච්චරයි. වැඩෙන්න ඉස්සෙල් ලොකු අභියෝගයක් දෙනවා. ඒ අභියෝගයේදී පස්සේ යවුවොත් බලාපොරොත්තු සුන්නිච්ච පෙරදිච්ච මේ වැරදිච්ච කතාවල් තමයි කියන්නේ. නිකන් වීර්ය අහන කෙනාගෙත් පරදිනවා, තමන්ගෙත් පරදිනවා. නමුත් මේක වීර්ය වැඩි වීම පිළිබඳව අභියෝගතා පරීක්ෂණයක් කියලා දැනගෙන ඒක හරහා කියන තේරෙන පටන් අර ගන්නවා බුද්ධ ඥානවලදී ස්වයම්බෝ ඥානයේ තියෙන වටිනාකම. ඒවා කිසි පූර්ව උපදේශ නැතුව තනියම මේ ගමන යනකොට බුද්ධ ඥානවලදී මේ වගේ අවස්ථාවලදී කොච්චර වාර ගානක් මොන දිනලා වැරදිලා නමුත් අතනෑර නැවත නැවත උත්සාහ කිරීමේ හරි ගියාට පස්සේ පස්සේ නායක මෙන්න මෙහෙම බොරුවක් තියෙනවා මඩ වගුරක් තියෙනවා එහෙම නැත්නම් මොකක් හරි අවස්ථාවක් තියෙනවා. අනේකදී මෙන්න මේ ආකාරයෙන් මුණ දෙන්නේ කියලා කියපු එක කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කරපු අත්දැකීමෙන් ගොඩ එන්න බෑ. තමයි විඳින්න වෙන්නේ. ඒ නිසා මේ නිබ්බිතාව ඇත්තටම කියනවා නම් වීර්ය පිළිබඳව හොඳ පන්නරයක් පිටන අවස්ථාව. මගදී හිතර කරුවොත් වීර්ය හැලෙනවා. යම් වෙලාවක යම් ආකාරයක ඉදිරියට ගියොත් වීර්ය වැඩෙනවා. මේකට මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන් අර ඉස්සර මම රේඩියෝ එක අහන කාලේ ඉතින් ගන්න අවුරුදු 30කට විතර ඉස්සර ඒ රේඩියෝ එකේ වැඩසටහනක් තියෙනවා ඔනකෙනුත් ඇප්ලයි කරන්න පුළුවන් මේ ඒ තරඟකාර වෙන්නනවා එන ලෙවල් එක ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල තියෙන්නේ පළවෙනි ප්‍රශ්නයක් අහන උත්තර දුන්න රුපියල් 15ක් දෙනවා ඒකේ ඒ මනුස්සයා කීයක් හරි දීලා හරි ප්‍රශ්න රුපියල් 15 අතර දෙනවා කොහොමද ඊට පස්සේ කියනවා දෙවෙනි ප්‍රශ්නේ මේ තුන් සැරයක් උත්සාහ කරන්න පුළුවන් විනාඩි දෙකක් විනාඩියක් ඇතුළත උත්තර දෙන්න ඕනේ ඉවෙන ප්‍රශ්න ගත්තොත් දිනුතු පැතියක් හම්බ වෙනවා නැත්නම් රුපියල් 15 භාගයක් කපා ගන්න. ඉතින් ඒක පළවෙනි ප්‍රශ්නේ අහලා උත්තර දුන්න පස්සේ අයින් අහලා දෙවෙනි ප්‍රශ්නේ ගන්නවා කියලා. ඒ දෙවෙනි ප්‍රශ්නේ අරගත්තට පස්සේ ආරය ටිකක් උදව් කරනවා. ඒ අහන එක ටිකක් උදව් කරනවා. ඒ උත්තුන් සැරයක් උත්සාහ කරනවා. ඊට පස්සේ අයිට අවශ්‍ය අහනවා ඊගා ප්‍රශ්නේ දෙසරේ උත්සාහ කරන්න බලන්නේ සම්ප්‍රජයක් අද උත්තර දෙන්න ඕනේ දිනුතු රුපියල් 50ක් හම්බ වෙනවා නැත්නම් හම්බෙච්චකින් භාගයක් අපෝ දෙන්නවා. ඉතින් එතෙන් යනකොට දෙන්නේ ටිකක් ටෆ් ප්‍රශ්නයක්. හරියටම සබ්ජෙක්ට් මැටර් එක දන්න කෙනෙකුට විතර උත්තර දෙන්න පුළුවන්. ඒක උත්තර දෙන්න බොහොම කලයි. ඊට පස්සේ සමහර එකවරයි උත්සාහ කරන්න ඕනේ. තත්තර පහක් අතර උත්තර දෙන්න ඕනේ. දිනුවොත් 150000ක් විතර දෙනවා. නැත්නම් භාගය දීලා යනවා. අන්න මේ වගේ පරීක්ෂණයක් මේ මේ භාවනාදී සිද්ධ වෙන්නේ. බොහෝම ලේසි පටන් ගන්නකොට ගානක් අතට හම්බ වෙනවා. අපි දානයක් දුන්නොත් වැඩි ලොකු වෙනසක් සිද්ධ වෙනවා. සීලයට වැඩි පිටක් සිද්ධ වෙනවා. ඒක හොඳ හරිගත්තේ මල්ල යන්න පුළුවන්. නමුත් විහාර පස්සේ සතිය වඩන්න ගියාට පස්සේ ඔන්න පොඩ්ඩක් කියනවා දැන් මේක අර තිබුණු දානෙත් එපා වේද, සීලෙත් එපා වේද දැන් මේ අමතර භාවනාවක් කරන්න කියලා ඔළුව නරක වෙයිද නැහැ කියලා අපි ඔවිත මොන දෙන්නේ. ඒක ජයගත්තට පස්සේ නම් ඒක ආන්නේ. නිවන් දකින්න කියන එක හරිය ලේසි දෙන්න මේ හැටි කියලා තමයි වාටි. ඔන්න ගියාට පස්සේ වැටෙනවා ડિප්‍රෙෂන් එකට කාටවත් තියාගන්න බැහැ. හොඳ අවුරුල්ලක් තියෙනවා නෑ ඕක හොඳ අභියෝග ලක්ෂණයක්. කාරා යනකොට තමයි මේ දුක සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන්නේ කියලා ඉස්සරහට. ඊට පස්සේ ඉතින් හිතනවා දැන් නම් එන ඕන දෙයක් මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරහට යනකොට ඉතිරි අභියෝගයක් දෙනවා. ඒ නිසා මේ මහසි සයිඩෝ මේ පොත ලියනකොට කියනවා සෑම විපස්සනා ඥානයක්ම ලැබෙන්නේ ඉස්සෙල්ලා පෙර නොවිඳපු ආකාරයේ දුකකට මුහුණ දෙන්න වෙනවා. බලාපොරොත්තු නැති. නැත්නම් මේ අපේක්ෂා නොකළා කරා. මම ඉස්ලාම් වාඩි වුණේ ඇත්තටම ලේවැලි රිට්‍රීට් එකට. ඒකට මොහින්ද ජී කියලා මට ප්‍රසිද්ධයි ඉන්දියන් කාර්යයේ කොයි කොයි ඉන්ට්ලා ජීත් එක දෙන්න එකට වැඩ කරේ. මොහින්ද ජී මහසී ක්‍රමය ගන්නවා ගෝයකන්හි තමන්ගේම ක්‍රමය අරගෙන ගියා. ඒ උඹකින්ගේ මෙතෙද. ඉතින් එයා බාව මන කිනෝට කිව්වේ මෙච්චරයි. උඹට සෝවාන් මාර්ග ඥානෙ ලබන්න ඕන නම් ඊට ඉස්සර වෙලා සම්පූර්ණ මරණ වේදනාව බුද්ධ විඳින පස්සේ තමයි සුවන් මාර්ගය ලැබෙන්නේ. මරණයකදී ලැබෙන දුක, සංతాපය, අතහැරීම සියල්ලම බුද්ධ විඳින පස්සේ තමයි අමුක්තිය ලැබෙන්නේ. එහෙම නැතුව මේ කාපට් කාපට් එක ගිල කරන්න බෑ. ඒ නිසා මේ මහසිසාරගේ ගෝලයා මම ඉගෙන ගත්ත සංස කියනවා භාවනාවේදී දුකක් ලැබුණා නම් ඒක සිරිදූදූ කොට වැඩි ගෙට වැඩි ආ කියලා හිතා ගන්න කියනවා ආසන්නේම විපස්සනා ඥානයක් පරාපෘත්තු වෙනවා. එන්න තමයි ඒ ලකුණු කියන්නේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ මේක දැනගන්නේ ඉස්සලා බොහොම අමෝරාවෙන් අකමැත්තෙන්. මොකද මේක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ පැසපැසි දුක නැති කළ දෙයි කියලා. එන්නේ මොකද දුක වැඩි කරගන්න. මේ ආර්ට් එක දැනගත්තට පස්සේ ඒ යෝගාවචර දැනගන්නවා දුක පැමිණුණාට දුක කෙරේ ප්‍රතික්‍රියා නොකර ඒ පැමිණෙන දුක මතින් කවුරුන් කර්ම රැස් නොකර දුකට යන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි මෙතෙක් කරන කරපු දේ. මේක තමයි අපිට දැන් කරන්නේ. කවුරු හරි අපිට දුකක් දෙනවා, ඉඩක් ඇවිල්ලා දුකක් දෙනවා, භාග්‍ය සම්බන්ධ දෙයක් වෙනවා. ඒ මතින් චේතනා පහළ නොකර ඒකට ඇත්ති දෙන්න දෙන්න දෙන වද ටික දීලා යන්න බෑ. එතකොට ආයේ ඒකින් නෑ අලුතින් කර්ම රැස් වෙනවා. ආන්නේ ඒ දේ කරන්න ඕන කරන වීර්යය ලෝක විශ්යක කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. දක්ෂතාවලද විෂයන් වල ශිල්පවල කිසිම තැනක එහෙම දෙයක් උගන්වන්නේ නැහැ. මොකද අපිට ඒ විතර දැරීමේ ශක්තියක් තියෙනවා කියලා ඒ ගුරුවරු අදහන්නේ නැහැ. සර්වඥාන්සේ හොඳටම දන්නවා මනුස්ස හිතේ තියෙන හැකියාව. ඒ නිසා උන්වහන්සේ කියනවා මේක මම දෙන එකක් නෙවෙයි. අවශ්‍ය නම් නොමැකෙන නොමැරෙන විදිය ප්‍රතිඵලයක් ඒක කැපකිරීමක් කරන්න මෙන්න මෙතන. අන්න එතකොට වීර්ය කියන චෛතසිකය අරි ප්‍රධාන කෘත්‍යයක් කරනවා. ඒ නිසා අද වෙස්ටර්න් ටීචින්ස් වල ඒක නැත්නම් බටහිර ලෝකෙට ගිය බුද්ධහනම මේ වීර්ය චෛතසිකයට ස්ට්‍රෙස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ බොහොම ලේසි ගමනක් යන්න පුළුවන් කියලා වගේ. වීර්ය කියන එක පෙන්වන්නේ නැහැ. නමුත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම සතහන් වෙන්නේ වීර්ය නම පොලක සතහන්. ඊගාට සත්‍ය අටපොලක සතහන්. ඉතින් ඒ කියන්නේ වීර්යයේ පරිණාමයක් සිද්ධ වෙනවා ඉස්සරහට යන්නේ. ඒ රත්ත්වයකටපත් වෙනවා. ඒකට කියන්නේ සාමාන්‍ය නියම යුද්ධ සෙබලා. යුද්ධෙට ගිහිලා ලේ දැක්කට පස්සේ තමයි යාට වීර්යයෙන්නේ. ඊට පස්සේ යකාම ඇවිස්සෙනවා මරලා මිසක් එන්නේ. යනකොට එහෙමකක් නැහැ. යන්නේ සාමාන්‍ය යුද්ධෙම ලේ දැක්කට පස්සේ බයගුල්ලා ලේ දකින්නට කලන්ත හැදෙනවා. නියම සෙබලට ලේ දැක්කට පස්සේ ඊට පස්සේ හැම ශක්තියක්ම ඒ වගේ තමයි භාවනාවට දැස්සට පස්සේ ඒ දුක එනකොට එනකොට වැඩි සමාජගතයක් කරනවා. ඒ නිසා නිබ්බිද අවස්ථාව දැහැහෙන තීරණාත්මක දෙයක්. මොකද ඒක මේ කායික දුකක් නෙමෙයි නිබ්බිදාව කියන්නේ. කායික දුකක් නෙමෙයි මානසික දුකක් තියෙන්නේ. ඒකෙදී තමයි හැඩගස්සන්නේ. පන්නරේ තියෙවිල්ල තියෙන නිසා ප්‍රශ්නේ සාධාරණයි. නමුත් මේ සාමාන්‍ය විශ්ව ලෝකයේ තියෙන දෙයකින් උත්තර දෙන්න බෑ මේකේ. 아무තු දෙයක් පුද්ගලයාගේ මේ හැඟීම් වල මචමතාන්තර වල වෙනසක් ඇති කරමින් තමයි නිබ්බිදා ඥානෙ එහා පැත්තට ගන්න නිසා කියනවා පළල්ම ඥානය කියලා. ඒ නිබ්බිදා ඥානෙ දැනගත්තට පස්සේ මේ ලෝකේ අපි මන්නේ වැරදි හරියන දේවල් තමයි. හරියනවා කියන්නේ වරදින දේවල් කියන එක විදිහට භාෂා විවහාර වෙනස් වෙනවා. ලෝකයා බලාපොරොත්තු වෙන හරියනවායි කියලා කියන්නේ අපි කම්මැලි කරනවා. වරදිනවායි කියලා කියන්නේ අපේ ශක්තිය අවශ්‍ය කරන විමසුම් නොවන අවශ්‍ය කරන අභියෝගයට මුහුණ දෙන ශක්තිය. භාවනාවෙන් වඩන්නේ අන්න ඒක. ඒ නිසා මේ නිබ්බිද අවස්ථාව හරියට තේරුම් ගත්තොත් වීර්ය අඩු කරනවා නෙමෙයි වීර්ය පිළිබඳ අභියෝගයක් තියෙනවා. මේ රුවින්දන අවස්ථාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම උපාද තිති භංග කියන තුනේ මුල මැද අග කියන තුනේ අග විතරක්ම පේන අවස්ථාව. හැම සිද්ධියකම බලන බලන දේක උප්පත්තික තියෙන මංගල ලක්ෂණය නැති වෙනවා. පැවැත්ම කියන දැඩිවීම නැති වෙනවා. දි รา ජරාවටපත් වෙන පැත්ත විතරක් වෙයි. එතකොට පහළ වෙන්නේ හෙන ගහච්ච සෝම් පිටියට දැකපු මිනිහෙක් හිත තමයි. සෝම් පිටියේ කොහොමද මුස්පෙන්තුයි හෙන ගහච්ච සෝම් පිටිනේ දැක්කා වගේ මොනම තැනකවත් බලාපොරොත්තු තියන්න බැරි වෙයි. Taman ගැනත් බලාපොරොත්තු නැහැ, භාවනා ගැන බලාපොරොත්තු නැහැ, ගුරුවරයා ගැනත් නැහැ, සීල ගැනත් නැහැ. මේ කිසිම දෙයකින් කිසිම වැඩක් නැහැ කියලා එන නාස්තික විචනාත්මක නෙගටිව් නිහිලිස්ටික් ෆීලිංග් එක පටන් ඒකේ අනාත්මය පෙන්වන්නේ අනිත්‍ය දැකලා දුක දැකලා අනිත්‍ය දුක මතින් අනාත්මය තේරුම් ගන්න වෙලාවේදී වදින වැදින්න තමයි ඒකට කියන්නේ මේ සංතේජනය එහෙම නැත්නම් සංවේගයේ ධම්මයේ ඕනේ වෙන්න යන්නේ ඉතින් පහළ වෙන සංඥා මොනම දෙයකින්වත් මගේ හිත හදන්න බෑ කියනවා. ධර්මයේ බුදුන් දසංගයා සීලේ දානේ හොඳින්ට ඇතුළු කිරීම මොනම දෙයක් කරන්නේ ડિප්‍රෙෂන් එකක අද්දම ડિප්‍රෙෂන් එකකට අපි කියන සාමාන්‍ය වචනින් කියන ડિප්‍රෙස් එක ඇවිල්ලා සුමාන කරනම ડિප්‍රෙෂන් එක ආවම දරා හිතා ගන්න බෑනේ. මොනම ලෝකේ සුන්දර වස්තුවක්වත් බෑ ડિප්‍රෙස් වෙච්ච මිනිසෙකුට දෙන්නේ. ඒ වගේ එකක් එනවා නේද? ඒ නිසා වෙස්ටිකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වෙස්ට් එක දෙන මේ සයිකියාට්‍රික් එක මේ ඩයග්නොසිස් එක බලනකොට නිබ්බිදාවට මොන වගේ තැනක්ද තියෙන්නේ ඒගොල්ලෝ දිල තියෙන නෙගටිව් ඒ කියන්නේ ඩිස්ට්‍රක්ටිව් මේ කාම ආශාව නැති වෙනවා ප්‍රොඩක්ටිවිටි එක නැති වෙනවා නවල්ටි නැති වෙනවා ක්‍රියේටිවිටි නැති වෙනවා එපා වෙන ගතිය. නමුත් මේක භාවනාවේදී මේක අත්‍යවශ්‍යයි කියවට පස්සේ ඒගොල්ලෝ දැන් කියනවා සයිකෝതെරපි without the self කියලා. ඉස්සෙල්ලා තිබුණ සයිකෝതെරපි වලින් self එකක්. self එකත් එක්ක බලනකොට නිබ්බිදා කියන්නේ අනවශ්‍ය දෙයක්. self එක නිගේට් වෙන්න හදනවා. නමුත් එතන තමයි බුද්ධ ධර්මයේ තියෙන හියටස් එක. මේක දරන්න පුළුවන්. දරුවට පස්සේ එහා පැත්තට යන්නේ self එක නැහැ කියලා බාරගත්තට පස්සේ නිබ්බිදාව කියන එක නිකම්ම නිකන් පෙට්ටිපයි. ඉතින් ඒ නිසා දැන් පෙන්වලා දීලා තියෙනවා no self concept එකේ වෙස්ටර්න් සයිකොලොජි ඉන්ස්ටිටියුට් එකේ එහෙම නිබ්බිදාට හම් වෙන විශාල තැන. නිබ්බිදා කොච්චර දක්ෂ වුණත් කොච්චර පින් කරපු කෙනෙකුට වුණත් හරහා යන්න වෙනවා. යන්න පුළුවන් ලෑස්තිලා කියනවා. මේක දිහා මේක නරකක් වැරදිල්ලක් මේක අවාසනාවන්තයක් කිව්වොත් එහෙම අර එන නෙගටිව් ෆීලිං එක ඩබල් වෙනවා. යමු මම පින් කරලා දෙන්නේ මම ඒ වගේ මට මොකටද මෙහෙම වෙන්නේ කියලා අර හුඟක් වෙලාවට අපි ආධ්‍යාත්මික ජීවිතේ ගියම බලාපොරොත්තු වෙනනේ දෙයන්නාන්සෙත් අපිට විශේෂ දෙයකට දෙයි කියලා. ධෛර්යය වුණත් අපිට සලකයි පොඩ්ඩක්. මොකද අප්පා මුච්චර මහන්සි වෙනවනේ කියලා. අනම්මන මොනවා කරන්නේ සම්පූර්ණ gediya පිටින්ම හම්බ වෙනවා. ඒ වගේම මොනම දෙයක්ම අනුයන්න බෑ ඉතින්. ඉතකෙනෙක් හෝ මොන ඒකේ තීරණය වෙලාවේ අර දිනගාච්ඡ සෝම් පිටිනේ වගේ ගියාට පස්සේ තියෙනවා මොනම දෙයකටත් යන්නේ. ඒක ටික ටික තියෙන සාමාන්‍ය මුලේ ඉඳලාම. ඉතින් ඒ රෙස්ට් <clears throat> එක හැන්ඩල් කරනකොට කියනවා ඇත්තට රෙස්ට් එක හරීම වීක් එකෙන් ඉඳලා. රෙස්ට් එකේ වගේ දුකට මුහුණ දෙන ගැතිය රෙස්ට් එකේ නෑනේ. ඒකට කියනවා මේ නිබ්බිදාව කියන එක ආවට පස්සේ අපි ඇතුළත හිර කරනවා මේ පිටකට ඇතුළත දාලා වගේ හිර කරලා අපේ නව නිර්මාණ ශිල්පේ සම්පූර්ණම කාබාසිනිය වෙනවා. ආයේ ජීවත් වෙන කටි ඵලයක් තේරෙන්නේ නෑ. එපා කරනවා නමුත් ඒ එක්කෙනෙක් පෙන්ලා දීලා තියෙනවා මේ විතර කට්ට ඇතුලේ අපි හිර වෙලා කොටු වෙලා තද වෙලා අලුතෙන් ફોකස් එකගෙන හිතන්නේ මට මතාවට මේක තියෙන්නේ විශාල හිස්තැනක නේද කියලා අපිට ආයේ අපිට කරදර කරන්න හෝ සම්බන්ධ වෙන්නේ කිසි කෙනෙක් ළඟක නෑ අපිට ඕන විවේකී ලැබිලා අපිට ඕන විමුක්තිය ලැබිලා ඒ නිසා අපිට ඒ වෙලාවේදී මේ නිබ්බිදා වෙන්නේ fear of freedom කියලා ඒගොල්ලෝ කියන්නේ. නැත්නම් fear of unknown. ඉතින් අපි freedom එකට fight කරාට freedom එක එනකොට ඒකම හිරගයක් කරගන්න. ඒ කියන්නේ අපේ ඇතුලේ හිර චාටුකමක් තියෙනවා. ඒ freedom එක ඇඟපත තලන්න නැතුව නිකන් මේම scholarship එකක් වගේ හම්බ වෙන්න ඕනේ කියලා. ඒක දෙන්නේ ඒ පුද්ගලයාගේ තම ආවේනික වූ ක්‍රමයකට දෙන්නේ. ඒ නිසා fear of freedom කියන concept එක පෙන්වන්නේ මේක එනකොට මේක ඇත්තටම පිටර කට්ටක වගේ පිළිහිද කරන්න හැදුවට ඒක කියන්නේ විශාල හිස්තැනක කිසිම කෙනෙක් අපිට කරදර කරන දෙයක් නෑ ෆ්‍රික්ෂන් එකක් නෑ බවුන්ඩරිස් නෑ ඒ නිබ්බිදාව හරහා එන වේදනාව හරහා බැලුවොත් ඉස්සරහට හැප්පෙන්න දෙයක් නෑ මේ මේ සිවිය කඩාගත්තොත් හැප්පෙන්න දෙයක් නෑ කියලා ඒකෝර දෙන්නේ ඕක තමයි මේ වගේ කියන්නේ නිබ්බිදා කියන මේ ළඟ පේන දේට මන්දෝත්සහයි වෙලා ඇතුළට නැමුණොත් ඒක අර පිට තියෙන විවිධය දැක ගන්න බෑ. ඒක දකින්නේ එලිනේෂන් and loneliness and loneliness කියන වචන දෙක දෙන්නේ. lonely feeling. මොකද ඒක තියෙන loneliness එකක්. මේ ඉල්ලන ආයුර්වේද චිත්ත වේද උපදිනේකයි එන්න හදන්නේ. නමුත් අපිට වෙන්නේ loneliness එකක්. ඒකත් අපිට වෙනවා තනියම පාළුණා outcast. රහින් දල්ලු කරනවා මේක. මොකද ඒ කියන විවේකය දකින්න ගියොත් තියෙනවා මෙච්චර මේක ඉස්සලා මේ විදිහට අපිට විවේක ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා මේ විතරකට කඩාගත්තොත් නැත්නම් දෙම්බිදාව හරහා ගියොත් ඒ නේදදී අර කියන වීර්ය බුද්ධම විදිහට නැගලා හිටනවා මොකද ඉන්ඩිපෙන්ඩන්ට් වීර්යයක් කියන්නේ. කිසිම දෙවන්නකට සම්බන්ධ නැති Taman තුලින්ම එනවන වීර්යයක් කියන්නේ. ඒකම ඩිස්ට්‍රක්ටිව් විනිවිදාට ගන්නවා. නිබිදායෙන් පස්සේ ඒක කන්ස්ට්‍රක්ටිව්. එතන මේක එන්න නම් අපි සියලුම බන්ධරේ නිදහස අසරණ වෙනවා. එදාට තමයි අපි හැකියාවන් අපේ එකකම අපි මේ එක එක දේවල් වලින් බලාපොරොත්තු and advanced stage එකක්. මේ දෙයබ්බේ ඥාන, බම්බ ඥාන, බය ඥාන, නිබ්බිදා ඥාන එයාට තේරෙන්න පටන් අරගන්නවා මම මෙතෙක්කල් මේ මගේ වස්තු ඒකට කියන්නේ උපදි කියලා assets කියලා හිතුවේ නුව සේරම මේ අනනද unreliable කියලා. මම ඉතකල් assets කියලා තියන්නේ කියන්නේ මගේ දරුවෝ මගේ වස්තු මගේ දැනුම මගේ ලක්ෂණ මගේ කවිතා ඔක්කේ. සේරම නුව සේර එකක reliable නැහැ. නමුත් ඒකට රිලයබල් නැති වුණාම ජීවිතේ මොකක්වත් වෙලා නැහැ. ඒ වගේ අයින් කරාට මේක මොනවත් වෙලා නැහැ. මෙන්න මේ ඇසෙට්ස් ටික අයින් කරුවට පස්සේ තමයි අපේ ප්‍රകൃතිය තේරෙන්නේ. ඒ ප්‍රകൃතියද ප්‍රොටක්ටමේ මොදුත්පත්මේ හානියක් වෙන්නේ නැහැ බලපෑමක් නැහැ. නිබ්බිදාව ජයගත්තොත් හොඳයි. ජයගත්තේ නැත්නම් ආහාර රුචිය නැති වෙනවා නිින්දයක් නැතුව යන පටන් අර ගන්නවා මොනම දෙයක රුචිය නැති වෙලා ඉතින් මේ මොනවාද මේ ඔරියන්ටේෂන් එක නැති වෙන්න පටන් ගන්නවා ඒක නිසා කියනවා උපදි වැඩි කෙනාට නිබ්බිදා බලි තදින් බලපානවා මේ ජීවිතේ සාර්ථක වෙච්ච කෙනාට කුමර කුමරි සැප විඳලා කිසිම දුකක් නැතුව විඳපු කෙනාට මේකට හිතා ගන්නත් බැහැ ලෑස්ති නැහැ. සාමාන්‍ය ලෝකෙ පොළවේ ජීවත් වෙච්ච මනුස්සයාට ආපු අභියෝගයක් තමයි ටිකක් හරට ඒක තේරෙනා ඉච්චරයි වෙනස. ඒ නිසා උපදි වැඩි. උපදි කියලා කියන්නේ මේ දේ හම්බ කරලා තියෙන කියන්නේ මම සල්ලි විතරක් නෙවෙයි. කොයි දෙයකින් හෝ මම දැන් සාර්ථකයි මට යමක් කමක් තියෙනවා මට පුළුවන් කියලා ඉන්න මනුස්සයන්ගේ නිබ්බිදාව බොහොම තදින්ම බලපන මොකද අර සෑම දෙයකම තියෙන පුස්භාවය පෙන්න. කිස්භාවය පෙන්න ඔක්කොම නැති වෙන තැන පෙන්න. ඒ නැති වෙනකොට මොකද වෙන්නේ? වැඩියෙන් තිබ්බේ නැහැ වැඩියෙන් කනගාටු වෙනවා. කියන්නේ ඉලාස්ටික් නැත්නම්. ඒක නිසා ප්‍රවීද්දත් එක්ක ගර්වචන්ස උගන්ලා තියෙනවා. මොන්නේ රාජ්‍යවල දෙන බක්ලක් කාලේ ඉන්න කොහොමද පුරුදු යා. ඉන්න පාටි කරගන්න. ඒ තමයි බෙස්ට්. කවුරුහරි දෙනවනම් ඒක පෙරපිනට ඒක දැනගන්න බෑ. පාරවැල්ල තියෙන රිදිකැලක් ඇඳගෙන ජීවත් වෙන්න පුරුදුයක්. මහා ජාති මිනිස්සු අනිමෝස්තරවල ලක්ෂ කෝටි ගණන් වියදම් කරන උඹ උඹ ලෑස්ති වෙලා බලන්න. අනේ ගහමුල ඉන්න පුරුදුයක් සුකොබ්බෝගි කියලා කිව්වට බලන්න. හැබැයි ඒක නැතුව බැරි කරගන්න. මුතුමුත් මේ රජ්‍යය යැපෙන්න බලපං අනම්මනම් බෙහෙත්නේ පෙන්නපා. කියලා ඩේටම් පෙන්නලා දීලා තියෙනවා. ඒකට පුරුදු වෙච්ච එකනට හරියට පේනවා මේ වගේ වෙලාවකදී උට නැති වෙන්න දෙයක් නැහැ. ඉතින් උට අතාරින්න දෙයක් නැහැ. ඔබට තු මරණ ගන්නත් ඔබ තේරෙම කියලා අයියෝ මොකද දුක නැහැ. මට ගන්න දෙයක් මාරයට ඇවිල්ලා ඇදලා ගන්න දෙයක් නැහැ. පැදුරුකදී ගන්න වැටෙන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ස්කවුට්ලගේ පැවිදි ජීවිතේ පුළුවන් තරම් බලනවා බේසික් නීඩ්ස් වල නතර වෙන්න. යුටිලිටි වැලියු වල නතර වෙන්න හැබැයි එක්සජරේෂන්ස් ලක්ෂරිස් වලට ගියොත් කමක් නැහැ මෙතෙන්දී හලන්න ලැස්තියි. මෙතෙන්දී උඹට දැනෙන කැපකිරීමක් කරන්න වෙනවා කියලා. දැන් සර්වඥන්සේ උපරන්නේ රජ කුලයක. කුමාර සපතම ඇවිල්ලේ. හැබැයි අවුරුදු 6 සාමාන්‍ය හිඟන්නකටත් වැඩිය සම්පූර්ණ අඩියට ගිහිල්ලා චෙක් කරලා බලුවා මේකේ. හැකියා. අපිට එහෙම චෙක් කරන්න බැන්නත් අපි දැන් එක ව්‍යසනයක් අපරාධයක් කාලකන්නිකමක් අපේ නොලැබීම අවාසනාවක්. නමුත් කියනවා කුමාර සුමුදදාසගේ පොතේ කියනක් තියෙනවා උඹට මොනවාක්වත්ම කරගන්න බැරි චක්‍රයන්ට තමයි උඹට දෙය හැකියාව තියෙන්නේ. අපිට මෙයාමට උදව් කරා, හරියමට උදව් කරනකම් කවදාකවත් අපේ හැකියාව උරගෑ වෙන්නේ. හොම්බෙන්න යන්න. අර කිසිම බලාපොරොත්තු නැතු ගිහිල්ලා ඒ වෙලාවේදී ධක්කමුක්කම බයට මැරෙනවා. උඹම මොකුත් වෙලා නැහැ. මේ මූලික ශක්තිය වල මොකුත් වෙලා නැහැ. අපිට සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ටික ටික චෙක් කරන්නේ මේ කැම්පේන් වලින්. ස්කවුට්ස් එකට මේ අනුගේ දුකට පිළිහිටීමේ ඒ වගේම යමක් නැතිව ඇති නැති වීම දිනව සැලී සිටීමේ ඒකේ හොඳම හර්ඩල් එක තමයි නිබ්බිදා. නිබ්බිදා ඥානය මේ තමයි ළඟ තියෙන සෑම උපදියක්ම. හම්බ කරපු දෙයකම කුරු වෙලා නැති වෙන හැටි පෙන්වනවා. ඉතින් ගොඩාක් තිබුණේ කරන්න ගොඩක් ඒ ඒ දර්ශනේ අමාරුයි බලන්න. ඒ වෙලාවේ දරාගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් තිබුණත් තමයි වැඩක් ටිකක් තිබුණත් තමයි ඉන් එහාට ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම අපි හැකියාව නතුර ගහලා බලන්න. මේ දෙක තියෙන්නේ ආර්ථික වශයෙන් සපෝට් කරන දේශපාලන ආර්ථික මේ සමාජික වශයෙන් මේ පෙඩෙස්ටල් එකක් අල්ලලා උඩ තියාන පේන් කර කර ඉන්න එක තමයි. මෙතන ගියාට පස්සේ බිමට බයි. ඩවුන් ටු ඒක මේ යෝගාවචර ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා වෙනවා නම් ඒක ලොකුම ජයග්‍රහණය. මේ මරණ මොහොතේදී ඕකට මුණ දෙන්න අපි කොහොමද කළා ඉස්සෙල්ලා. මරණ මොහොතේ හෙල්ලෙම වෙනවා. ඒකයි අර නියර ඩෙත් එක්ස්පීරියන්ස් වල සමහරු භාවනා කරලා නමුත් මේකට මුණ දීලා හරහා යනවා. ඊට පස්සේ තේරෙන මේ මනුස්සයාට සම්පූර්ණ අලුත් මොහොතක් උපදින. මේ full of basic uh, luxuries and um, normal existence එකක් ඒකේ. ඒකේ අනිවාර්යයෙන්ම ඉඳලා කරනවා බේසික් existence. ඒකේ driving forces තියෙනවානේ එම ඔක්කොමකින් අපි අනාගන්නේ අපිට අර වගේ උපදි තේනවා නම් තමයි. අපිට යමකමක් කළ හැකි නම් තමයි රාගය එනකොට පුළුවන් ප්‍රමාණයට වැඩි රාගයට උඩගෙඩි දීලා ඉනිමම් බඳගෙන නටන. ද්වේෂය නමුත් ඒ අපි ළඟ නැත්තම් යමකමක් සුපබුදු කුටි කතාව කියනවා ඒ මනසයාගේ ඇඟ පුරාම කුෂ්ඨ උන්ට රාගය ඇති වුණාට කවුද ගෑනු කෙනෙක් ඇත්තේ ජීවිත වෙන්න නෑ යෝ රාගය ආවට උන්ට ඒක මල වාතයක් දැනෙන කිසි කෙනෙක්ගේ ප්‍රේමාවක් ලබා ගන්න බෑ ඉතින් හත පහක්වත් අතේ ඉතින් සවුට මේ ආසාවක තියා කඩේ ලස්සන ෂෝකේස් එකේ බඩු තියෙන දැක්කට අනේ මම මේක ලෝන් එකක් ගන්න හරි ගන්න කියලා හීනකින් හිතන්නේ මොකද හොඳ. ඒසාරගේ අර මේ ලෝකයා විසින් කරන කුප්පන දේවල් වදින්නේ අපිට යමක්ම තිබුණොත් තමයි. අපිට යමක්ම නැත්නම් ඒ ඇවිල්ලා ලස්සන මොන විදියෙන් කුප්පන ඇවිල්ලා කරන්නේ නැත යමක් නැත්නම්. ඒසාරගේ මේ මේ ලක්ෂරීස් වලට ඒ කම්පැනිස් ඒම් කරන්නේ ප්‍රොසෙස් තුනක්. උත්තරමන්තයට මොන කරන්නේ නැත්නම් ඉතින් ඒ දීලා ගන්න යමක් නැත්නම් කොච්චර පත්‍රේ වල ලස්සනට අනුභවයක් පෙන්වන්න දෙනවා බඩ පිළින්නේ. යටින් ප්‍රයිස් එක දගෙනකොට බඩ ගන්න. ඒ නිසා හිතනවා මේ අන්‍ය කලයක් අම්මන කාපුවම ඉවරයි වැඩි. භාවනා කරන වෙලාවේ ආවට ඒක හරියට ටැකල් වුණේ නැත්නම් දවස් ගණන් ඒ නිකන් ඩිප්‍රෙස් මූඩ් එකක භාවනාව හිටිනවා. ඒ ඉන්න වෙලාවේදී උගාවක් වැරද වැරද්ද තමයි කියන්න යන්නේ නෑ කමටහන් සුද්ධ කරන්න යන්නේ නැතුව නිකන්. කියන්න දෙයක් නෑ. ඉහිල කියන්න දෙයක් නෑ ඉඳගත්තාම කිසිම සතියක් වෙන්නේ නෑ. මොනම වීර්යයක්වත් නෑ. තමන්ට කර්ස් කරගන්නවා. බැලු බැලු හැම තැනකදීම පේන්න තියෙන්නේ මේ උණු වෙලා වැක්කිරෙන ඕජාව කරන මිනිකුණු වගේ දේවල්. ඉතින් මේකට කෑමේ පාවෙනවා. නිින්දේ පාවෙනවා. මේ ආධ්‍යාත්මික ජීවිතයක තියෙන කිසිම හරපද්ධතියක් නැහැ. ක්‍රමිකව සිලබස් එකක් කරලා ඩිප්ලෝමා එකක් ලබනවා වගේ කියන එක ඩිප්ලෝමා එකක් ගන්නවා PhD එකක් ගන්නවා කියන එක මොනම අදහසක්වත් වෙන්නේ. ඒකට ගුරුවරයා දැනගන්න ඕනේ ඉන්නේ මේ වගේ තැනක. ඒකට ප්‍රිය කරගන්න. දෙවල අපි ඒකට ප්‍රයෝගයෙන් කනවටලා ගන්නවා. ඒකට අටුවා කතාවක් තියෙනවා. වයසක ස්වාමීන් වහන්සේ නම අරුගාම්බීර විදිහට ජීවිතය රැකගත්ත ස්වාමීන් ප්‍රසිද්ධ නිසා ගමේ හොඳ තරුණ කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා ඒ සඳහා භාවනා කරනවා. භාවනා කරනකොට ටිකක් කල යනකොට එයා බලාපොරොත්තු වෙච්ච සීලාර ලැබෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ අර ගෞරවය තියෙනවා. ස්වාමීන් වහන්සේට ගෞරවය තියෙනවා. නමුත් පැවිද්ද කෙරේ උකටලි වෙනවා. ඉලෙක්ක සැරයක් හිතනවා කියන්න ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආයෙත් මොකද වගේ මොකද ඒ ස්වාමීන් වහන්සේ බොහොම සුන්දර කරුවාම ඉදිරියට පස්ලාසෙත් කල්පනා තුන්වෙනි දේ කියන බලකොට නෑර වෙන නොකිය කරන්න දෙයක් නෑ. ඒක ස්වාමීන් වහන්සේ කියන අවශ්‍යයි ස්වාමීන් වහන්සේ පැවිදිනේ. එන කාමාසාවක් සඳහා නෙවෙයි මට මේක බලාපොරොත්තු වෙනවා මම සිහිවන්නේ. ඊට ස්වාමීන් වහන්සේ කියන දැන් මේ නම් හිතලානේ සමන්දේ අදහසෙන් නෙවෙයි. ස්කරක් වෙන්නේ. අභිනිෂ්ක්‍රම කරේ නැවත කල්පනා කරන්නේ. නෑ ස්වාමීන් වහන්සේ තුන් සැරයක් ඔබ වහන්සේ කියන්නේ දැන් හිටියා. ඒ නිසා මම හිතන්නේ නැවත කල්පනා කරලා කරන්න පුළුවන්. ඒකත් එහෙම දෙකද හාමුදුරුවෝ දැනගන්නවා ඒක ලොකු හාමුදුරුවෝ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම එහෙමනම් මෙහෙම කියන්නේ කරන්න. දැන් මම හිතට වයසයි. එන්න ඉන්න කුටිය තාපමැටි නේ. අටමැටි ගහච්චියක් දෙවියා. ඇදගෙන වැටුනොත් එහෙම මට උග හදාගන්න බෑ. ඊළඟට බැරිද යන්න ඉස්සර වෙනවා. ඒ ගල් එකක් ඉතින් ගොනුනාන ගල්ලේ නෑනේ. එනවා කියලා දෙන්න සාත්‍රයක්. ගල් එකක් හදලා. ඉන්දුවකට දර ගොඩක් එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මේ අර්ධනාර භාවනා මොකද නැන්නේ දරුවට කිව්වොත් හම්දු කරනවා ගලවල දර ගිනි නැලේ මේ කත් කරන්න කියලා බුදුහාන් තරම් ගල රත් නේද වතුර බල්ලෙන් ගන්න. ගහපුවම ගල බුබුර. ඒකට ඉස්සර පදාජය කරන්න වැඩි. ඊට පස්සේ කියන ආයෙ දර කොටක් ගෙනන එතනම ගිහලා දර ගහලා ගහලා ගන්න හොඳට රත්නාවේ වතුර ගන්න. නෝට දෙන්න එකක් හැදෙනවා. මෝට දැන් එක පැත්තකට ගිහලා ඉන්සස්ට් එක අල්ලගෙන පස්සේ යම් කිසිම කෙනෙකුට වෙන ලැබෙන ප්‍රබන්ධය අවශ්‍යතාව නම් කිව්වත් ඊට පස්සේ පැවිදි වුණාම මම කියනවා අවශ්‍ය දෙයක් තියෙනවා කියන්නේ මම කියනවා ඊට පස්සේ හම්බු වෙනවා යන්නේ ගල එන හැදුවට ඔකද සුදු පින් සුදු වුණු ක්‍රියා කරන ගමන් ඉන්න බෑ මේ සීතලක් ගන්න ඒක නිකන් ජීවමනාවට එනවා ඒ ගලේ හිටියොත් ඒ නිසා මේ ළඟට හම්බ වෙනවා මට බැරි නිසා මම කියන්නේ කුණුයි මඩයි කලවම් කරලා හොඳට අර ගලේ කැඩෙන්නේ වයින් කරලා හොඳට හොඳ පිටියක් කරා. ඊට පස්සේ ආනන්දෝ සිතා සමානජයක් ඇන්නේ කමක් නැහැ ඉවත් කරනවා. කිව්වට පස්සේ වස්සෝට කික්කි ඒක තීරණ ස්වාමීනාසේ කියනවාට කියනවා මේකේ බැහැ අන්තයක් හදුවාම ඔබට පදම් කරන්න ඕනේ වයසක අයට අමාරු මේනවට බැරිද සමානජයක් ඉතරෝකේ ඉඳලා කුටියේ ඉඳලා අතුපතු ගහලා මම හරිදසල කරන්නේ. ඉතින් මේ ඉවත් එකනේ එකඟ වෙනකොට පස්සට අර අමුතුනාගේ හරි සමාදම් වෙනවා. ඒ කියන්නේ හරියට හිතා ගන්නවා මම ඉවරට යන්න කියන අදත් මම සමාදම් වෙලා කියන ඔබ වහන්සේ මේ වස්තු මාසේ මේ අලුත දාගත්ත කුටියේ. මම මේකේ ඉන්නවා. ඉතින් අර අමුතුනා මම භාවනා කරන්න. කම්මැලි. ගෙදර යන්න හිත තියෙන ඔබ වහන්සේ කියපු නිසා ඉන්නේ. අයන සංයුතනිකය අරගෙන කටපාඩම් කරා. අර අමුතුනා සම්පූර්ණ වස්කාලය තුළ සම්මුතිය හොඳට කටපාඩම් කරුවා. අරයාගේ අර මූල් දෙක පොඩ්ඩක් වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ලොකු අනුරෝධ දැනගන්නවා ප්‍රයෝගේ. ඊට පස්සේ කම හඳුනනට පස්සේ අනාගාම වෙලා ලංකාවේ සම්මුතිනිකය සම්පූර්ණයෙන් කටපාඩම් කරන්න පුළුවන් මහා තෙරුන් ආසිනමක් වෙනවා. ඉතින් එතනදී ඒ ගුරුවරයාගේ ඒ ප්‍රයෝග ඥාන නැතිුණා නම් ඒකතිල එළියට ගිහිල්ලා බුද්ධ ආගම ගැන මොනවද කියයිද? මම බොහොම කැමැත්තෙන් ගියේ මගේ මොන අරගෙන ලෝකේ ඉන්න හොඳම ආම්දෝගාවට ගියේ නමුත් අන්තිම දිනේ මගේ සතුන් ජීවිත අවුරුදු දෙක තුනක් පස්සේ ගියේ විතරයි අක්කම් ගන්න දෙයක් නැහැ නමුත් ඒක හරහා ගියොත් රටට ජාතික අවශ්‍ය කරන කෙනෙක් හැදෙනවා ඉතින් මුතෙන් ගියාට හැම කෙනාම එහා පැත්තට යනවා කියලා කියන්න බෑ තමන්ගේ ජීවිත ආසාව තියෙන කෙනාට කාය ආසාව තියෙන කෙනාට පස්සට ඉන්න තමයි හිතේ කාය ජීවිත නිරපේක්ෂව එහා පැත්තට යන කෙනෙක් තමයි ඒ ශාසනයේ ඊළාව පරීක්ෂණයට සුදුසුසේ දැනට යන නිසා නිබ්බිදා ඥානය නිසාම ඒ මතුවෙන නිබ්බිදා ඥානය නිසාම අද වෙන හුඟක් විපස්සනා ගුරුවරු බයයි කෙලිම භාවනා කරන්නේ. මොකද මේක ආවට පස්සේ ශිෂ්‍යයාගෙන් ලොකු ප්‍රශ්නයක් එනවා ගුරුවරයා. ඒ වගේම ගුරුවරට ඒ වෙලාවෙදී අතන හැර මෙයාත් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. අලි කරදරයක් නේද මට ඕව උදේවස බල බල ඉන්න බෑ ඕන දෙයක් කරගන්න කියලා කිව්වොත් එහෙම ඉතුරු වෙන දේ සාසනයට නම්බුවක් නෙමෙයි ඒ කුසලයට හොඳක් නෑ ඉතින් ඒ නිසා මොකද දෙනෙක් අකමැති වැඩි කරා දැනට කියන ඇත්තට සෑහෙන මේක ප්‍රසිද්ධයි විශේෂ තිබුණේ නෑ නමුත් මේ මේක මේක ඇත්ත හරිය දන්නවනම් වෙන සිද්ධිය දන්නවනම් කවුරු භාවනා කරන්නේ නැහැ. මේකදී ආය කතා මොකක්වත් නැහැ. මරණයේදී උඹට සිද්ධ වෙන දේ කල්ලාදුව පෙන්න ඕන උඹ අම්මා තාත්තා නැති වෙච්චාම එන්න වස්තු නැති වෙච්චාම දරුවෝ නැති වෙච්චාම ගේදොර නැති වෙච්චාම එමයි. ඒක සේරම කුණු වෙලා ඕජාව ගලනවා. මේ බලන්නේ ඉන්නකොට නයිට් මෙයාර් එකක්. එහෙම නැත්නම් පැනික් එකක්. කොයි දේ වැළුවත් යුපිට බැලුවත්, පරියන්කෙදි බැලුවත්, සක්මනේදි බැලුවත්, කැමදිහ බැලුවත් තේින්නේ මේක කෑවට මේ කුණුචි බතක් කනවා. මේ දේවල් ඔක්කොම දැන් මේ දිර්ල වැටෙන හදන පොලොක් උඩ ඉන්නේ දැන් තවදුරට මේක දිරාගෙන දැන් වැටෙන. සොල්වරේ තලවල දැන් වැටෙනවා. ඉතින් ඒක අඩිය කියන්නේ ගොම්බයි. දැන් අඳුම හරීම කොච්චර නැහැද මේ ඔක්කොම රැලි ඇදලා කොහොම වෙලා යන හැටි පේනවා. ඉතින් ඒක දකින්නත් ඇහෙන මේ අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. එනිබිද ඥාන. ඒක ඒක නිසා කියනවා පුළුවන් ඥානයක්. ඒක සාමාන්‍ය බුද්ධ ධර්ම සීමා වෙලා නැහැ. ලෝකේ ඕනම විරවතෙක් කියලා කතා ඇහුවොත්. ජාතික විර ඕනම කෙනෙක් ඔන්න ඕකක් හරහා ගිහින් නිසා තමයි විරත්තට පත් වෙන්නේ. කිසිම විරේ කම්මාදීප දෙකින් විර වෙලා නැහැ. ඒ දුක යම් ප්‍රමාණයකට හරහා ගියාද ඒක වෙලා පරාජිත නැතුව නොදුන්නද ඒ මනසට ඒ දුක දීපු කෙනාට ස්තුති කරන්න කියලා. මොකද කිට්ටුවන්ට දෙන්නේ නැහැ ওই දුක. දෙන්නේම දියදත්ත කෙනෙක් තමයි. කාඩකත් ඒක ෆෝමියුලේට් කරන්න බෑ. ඒ නිසා හිතනවා මම මේ වගේ අභීත පරීක්ෂණයක් ලක් කරන්න මට ඒකාන්තයෙන්ම හතුරෙකුත් ප්‍රාර්ථනා කරගෙන අනේ කවදා හරි ඇවිල්ලා මට හොම්ම කරගෙත් වෙන්න ගහපන් කියලා. ඒ මිනිස්සු තමයි ඇත්තට ටෙස්ට් කරන්නේ. අනිත් වෙයි ඔකනවද සකස් කරලා තිබ්බට ඒක නිසා මේ සර්වඥාන්සි බුදු වුණාට පස්සේ වුණා. උන්වහන්සේට ඔච්චර දක්ෂකම් තියෙන බව දැනගන්න පුළුවන් මේ දේවදත්ත හතුරුකම් කරපු ඉඳන්. නැත්නම් කොහොමද? නිසා හොඳ නරක දෙකේ වෙනසක් නැහැ. ඒ වේගසහඩ කියනවා ඒ කිප්පේ යන එකක්. ඉතින් භාවනා කරනකොට මේ කහිනවා, දොරවල් වහනවා, බෑග් දිගහරිනවා, පත්කඩේ ළමයි සර්ව බර සද්දෙන්නේ මෙතෙන් එන්නේ මේ නිස්සද්ද වෙන්න ගෙදරින් වාඩි දාගෙන අවුරුද්දකට දවස් 10යි. මෙතෙන් ආවම කට්ටිය ඇවිල්ලා කිසිම ගාණක් නැහැ නිකන් අම්බලමට ඉඳිච්ච ආණ්ඩියක්. ඉතින් ඒ ඒ රාජ කියනවා එහෙම කරලා දුන්නකොට ඉතින් මේ හුදුවට සමාධිය හරියාගෙන එනකොට මොනවා කන්නේ තරහ යන අර මනුස්සයා ගැන ඒක සාධාරණයි. හැබැයි කියනවා ඒ මනුස්සයා විතරම ඔබට පෙන්වන්නේ උඹට තියෙන සතිය කැස්සට කැඩෙන සතියක්. එච්චරයි. උඹට තියෙන සතිය දොරේ ඇඳට කැඩෙන සතියක්. උඹට තියෙන සමාජයේ ඒ තරම්ම කුරුද්දක එකක් කියලා තේරෙන්නේ ඒ වගේ අභග්යක් කරව මනුස්සයෙක් කියලා. බලපන්නේ ඉතින් මේ ස්වයංකගෙන ඒක කල්පනා කරා කියලා. එහෙම කල්පනා කරුවොත් දවසක් එයිලු ඒ ස්වාමීන් වහන්සේ කියන දවසක් කියලා ඇත්තට ඒ මනුස්සයා තමයි මාව නියම පරීක්ෂණයට ලක් කරේ කියලා ස්තුති කරන්නේ. ඒ මනුස්සයාට ස්තුති කරන්න කියලා. ඒකල යටි කියලා නෑ හැබැයි මොඩේක විදිහට ගිහිල්ලා ස්තුති කරන්න යන්න එපා කියලා. නෑ එතකොට සමාජය තවත් කරනවා. හිතින් ස්තුති කරන්න කියලා. ඒක නිසා අපි හිතුවට මේ සමාධිය සඳහා සමාධිය සඳහා අපිට හේතු වෙන්නේ දාන පාරමිතා, සීල පාරමිතා, උපේක්ෂා පාරමිතා නම් නම් අපි කරපු පාරමිතා වගේම ඒ අපිව කොනහන කෙනෙක් හයර් කරලා හරි ගන්න වෙනවා අපිට. මොනිලේ හම්බෙනකොට ඩබල් මේ මේ පොසිටිව්ලි. භාවනා ගැන කිසිත් නොදැන. ඒක ගොඩක් ගස්කල් ඇවිල්ලා මේක කඩාකප්පල් කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඒ ආ දෙන වේග කම්පන සංකත දරා සිටීමේ ශක්තිය මට නැති නිසානේ මම මේ කරදර වෙන්නේ. නිසා මේ මිනිස්සු අපිට නිර්දය විදියට පෙන්ලා දීලා තියෙනවා උඹේ තියෙන සමාජය තාම හෙල්ලෙන සමාජය. හෙලෙත් අඩු සමාජයක්. ඒ නිසා මේ වගේ දේවල් අපිට ලැබිච්ච සුභාසින්තන විදිය. සලකන්නේ කියන ඒ ස්වාමීන් වහන්සේ මේ වේවිලාට කියන්නේ ඉතිවත් කෙනෙක් නෙමෙයි නමුත් මහසීලාටත් වැඩිය මහරහතන් වහන්සේ නමක් කියන එක පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ ස්වාමීන් තමයි ඔය ගෝයන්ක සිස්ටම් එක පටන් ගත්තේ. ඔබ කියන්නේ ගුරුවරයෙක් එක්ක. හරිම සරල භාෂාවෙන් කතා කරන්නේ. ලංකාවක් වෙයිලා තියෙනවා. කවදාවත් නිදා ගන්න බැහැ. මොනම විදිහකට නිදා ගන්න බැහැ. හැම වෙලාවෙම අවදිල්ල ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා නිින්ද කියන්නේ තිරසක්. ඒ තරමටම කියනවා මේ අපි කත ඕනට වැඩි කලබල වෙන්න නිසා තමයි අපි ඇඟට ওই තරම් පැත්ත කරලා මුදියන්න ඕන නැති. හැම මොහොතේම සමබර තත්ත්ව පවතිනවා නම් රැත් ඉන්න පුළුවන්. ඒ තරම්ම හරි. ආදර්ශවත් චරිතයක්. මම දැකලා නෑ අපි මම හිතන්නේ 50 ගණන් ඉස්සරහ අපවත් වෙලා. ඒසයි කියලා දෙනවා මේ භාවනා කරන වෙන බාධා වලින් තමයි වෙන්නේ. ඒක මේ නිබ්බිදා සකස් කිරීම. සූදානම්. ඒකෙදි නිබ්බිදාව ද්වේෂයට යටම ඇවිල්ලා තියෙනවා. ද්වේෂයට යට වෙලා අත තියෙන කෙනෙක් රැඳනවා ඒ කියන්නේ කේන්දර බල්ලා නැකත් බල්ලා මිනිස්සු කියානේ වැඩ කරන වැඩ කාර්යයක පැනලා ගියා. පැනලා ගිය නිසා ගෙදර ඉන්න බෑ. පලාතේ ඉන්නත් බෑ ඈත පලාතකට ගිහිල්ලා ඒ මනුස්සයා පුලි වැඩ කරනවා. ඉතින් අර බලට බබා එනකොට කියනවා ඔගේ පුරුද්ද හැටියට අම්මා බලන්නේ ඇයි මම සතුටුම යන්නවා වීලමුත් නෑ. අන්තිම මොහොතේ නිකන් තද කරගස්සේ ගෑණි දැන ගන්නවා මේක හරියන්නේ නෑ මේ මනුස්සයාට දෙන්න පුළුවන් කරන්න බෑ. බයින බා. මං කියන්නේ නෑ. ඉතින් ඒක සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ඉතින් මේ වගේ රටක වුණා නම් නේද පත්‍රේ දාන වැඩ. ඒ මොකද බබා හම්බෙන්න මාත ආයෙකට කලින් ඔපරේෂන් එක හොස්පිටල් එක බුක් කරලා නිල් පාට කොල්ලෙක් නම් නිල් පාට ඇඳුම් අරගෙන කෙල්ලෙක් නම් රෝස පාට ඇඳුම් අරගෙන සැත් වෙලා ඉන්නේ. ඌව මොකක්වත් නැහැ නේ. ඇදුවා ගෙදර ගෙනා. බුදුන්ව බඩත් එච්චරයි. ඊට පස්සේ අනේ මනුස්සයත් නැහැ. අමල දාත්තත් නැහැ. සීර මනෝට පස්සේ දරුවෝ දෙන්නත් ගඟට වැටලා ඌකෝසයි කාලා නැහැ. මොනවා එන්නේ? ඒකට නිබ්බිදාව කියන එක මේ ලෝකෙම ගත යුතු අපි කියන ඔය නැතල වේයන් රස දුනා ඒ ආදරය මෙන් සුව දෙනා කියලා කිව්වට අතෙන් ගියාට පස්සේ තේනවා මේ සෑම දෙයක්ම අවසාන මොකද්ද ඉතුරුලා තියෙන්නේ දරා කියා ගන්න බැරි බලාපොරොත්තු වීම මොනවා තමයි තියෙන්නේ ඒක කොහොමවත් මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම එනවා ඉතින් අපි මේ හදාන්නේ ලෝකේ කොහොමද කඩන්න වැටෙනවමනේ සාර්ථකමත් කඩන්න වැටෙනවා ඒක තමයි මේ කල්ලාසෝ වෙලා තියෙන්නේ ඊට පස්සේ බුදුසමතනාති කාර්යය ඊට පස්සේ නංගි සීලව ගන්න කියන්නේ එච්චරයි කියන්නේ එච්චරයි බණ ඒ මොන ව්‍යසන දුන්නා සතිය පිළිපදන්න බාධාවක් වෙලා නැහැ. සතිය පිළිපදපු ගමන් සම්පූර්ණ සමාජිකත්වය ලැබෙනවා. ඇඳුම් නැහැ කියලා, දරුවෝ නැහැ කියලා මොකක්ද? ඉතින් ඒක තමයි තේරුම් ගන්න පුළුවන් මම මේ නැති උනායි කියලා කිව්වට මනුස්සකමේ මොකක්වත් නැතිලා. අපි ඉන්නකොට මම ගෙනාවෙත් නැහැ. ඇඳුම් නැහැ කියලා මොකක්ද වෙලා තියෙන්නේ? ඒකනේ හිතේ අර දහිතය ඇති කරලා දෙන එක තමයි ඒ වගේ එකක් තමයි නිපිඩාවේදී සිද්ධ වෙන්නේ. හොඳ ලස්සන ගාතාවක් ඒකට මේ කියනවා ගාමී අරණ්‍යේ සුඛ දුක්ඛ පුත්තෝ මේ වාත්තනා නොච පරංගහේය. කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසයෙන් පස්සාවේ. ඒක ගාථාවේ සඳහන් වෙන විදිහට සර්වචනාංශයේ ඒ ජේතවනාරාමයට ගොඩ නැත්නම් රජගහනුවර වැඩ ඉන්න වෙලාවේදී ඒ සංඝයා විශාල පිරිසයිලා පැවිදි වෙලා බණ භාවනා කරනවා. ඒ මිනිස්සුන්ගේ සිත් පහදන ගැටේ නිසා මිනිස්සු හතියට මේ උපද සත්කාර කරන්න පටන් ගත්තා. කරනකොට අන්නේ තීර්ථට යන්න මේක සෑහෙන දරාගෙන ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මොකද මේගොල්ලෝ බොහොම පිළිවෙලකට බොහොම සාහන්තු වෙනවා. අර කට්ටිය දෙන අවශ්‍ය කටක්. ඊට පස්සේ මේ මිනිස්සු කරපු දේ අල්ලස් දීලා ඡන්දපරසු මිනිස්සු ඉන්න බණින්න පටන් ගත්තා. ඉන්න පාට යනකොට බයි. කුණියක් කුණියක් ගන්න දෙපයි. ඉතින් අර සංඝයා වහන්සේයිල සර්වඥාන්සේලා කතා කරලා කියනවා අවසරයි සුන්දරක මේකච්චර සත්පුරුෂ ප්‍රදේශයක් නෙවෙයි. මේ සත්යෙන් දැනකට යන් කිය. ඊට පස්සේ සර්වඥාන්සේ මොකද කාරණා? ඒක කියනවා මේ පිළිවාස යන්නේ කියනවා මේක ඇත්තම පිළිවාසයේදී යමක් දෙන්නේ නැති එක වෙනම දෙයක්. වලින් එහෙම ගත්තොත් එහෙම ඒක නිකන් කොහොමදක්වත් ඒක මුළු බහගන්නේ නැහැ. ඉන්න හිත දෙන්නේ නැහැ. ඒ සරුවත්තරේ මොනවක් කියන්නේ උනාදි කියනවා ගාමේ අරඤ්‍ය සුඛ දුක්ඛ පුට්ටු ගමේ හිටියත් අරඤ්‍ය හිටියත් හැප දුක දෙකින් විසින් අපි ස්පර්ශ කරන ලාදුවේ පුසමිති භාෂාව උපදින් පටිච්ච උඹ දේව ඇඟට වදින්නේ උඹේ තියෙන උපදි සම්පත් වල හැටියට තමයි මේ වගේ දේ දක්වන ඒවා අගේ ආඩම්බර මත පතන්නේ නිරූපදීන් කියන පුදෙයින් පස්සන්නේ. උඹ උපදීන් නැති කෙනෙක් නම් ඔය කවුරු කොච්චර මොනවා කරත් උඹට ඇති වැඩේ මොකද්ද කියලා. අපිට මේ මෙයාමේ දක්වන ප්‍රතිචාරයේ සැපයක් ප්‍රශංසාවක්ද නින්දාවක්ද කියලා බලපාන්නේ අපි ඒක දකින්න ස්වරූපය. අපි ඒක ඒක උපදී සම්පත්තිය කියනවා. එවැනි උපදියක් අපි ළඟ නැත්තම් එනම් වෙන කෝදුවක් නැත්තම් ඒ මනස අපිට උලෙලි බෑවත් එකයි ස්තුති කිරුවත් එකයි අපිට කොහෙන්ද නම් සැලීමක් එන්නේ කියලා. ඒ මිනිස්සු නෙවෙයි සර්වඥයන් ගන්නන්නේ තමන්ගේ ගෝලෙ. ඒකත් මෙව දවස් හතක් ඉඳී කියලා කියන උතන. මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින්. යන්නේ වගේ එකක් තමයි නිබ්බිදාවදී වෙන්නේ. ඒ ඔක්කොම විනාශ වෙන ලක්ෂණ පෙන්නුවාට මේක එදත් තිබුණා දැක්කේ නෑ. අද විතරයි දකින්න ඉතින් දැක්කයි කියලා ඕක. අමතර රෝගයක් නෙවෙයි. ඉතින් අපි හැම වෙලාවෙදීම උපාද වය කියන තැනට එනකොට භංගය දකින්න ඉස්සෙල් තව එකට හිත දාන්න. ඒකේ උපාද තිචි තැනට එනකොට තව එකක් අල්ලනවා. ඉතින් ඒකෙන් එක තිචිමිට අනන්තව කවදාකවත් මේකේ කෙලවර දැකලා නැහැ. කොටින් කියන්නේ නිරෝධය දැකලා නැහැ. නිරෝධය දකින්න පටන් අරගත්තට පස්සේ ඒක කැපිපෙන විදිහට ඒක විතරක් වෙනවා. මම දෙන්නේ ගැසනේ තමයි මොන්රා ආකාරයකට කියනවා. මොනසු නටන දැකලා තියෙනවා. මන්දාරමද ඌ මෙහෙම ලස්සන තට්ටු පිටින බැරි වෙලා හරි පස්සපැත්ත බලන්න ඕනේ නටන වෙලාව. හරිම අජුවයි. පින්නෝනේ තමයි රස වැහිලා තියෙන්නේ. ඌ මෙහෙම කරගත්තට පස්සේ පස සම්පූර්ණ අමු මස් මොනද කොච්චර නතර එක්ක දවසක් පස්සපැත්ත දැක්කොත් මොන මැදල පැත්තක දීදී පස්ස බලන්නේ කියලා. හරිම අජුවයි. ඌ කරබනින් වලට ලස්සනයි. හරියට අපිත්‍රේ වැඩි හිල්ලන් ගන්න ගියාම මොනසු නැතිල වගේ තමයි අපි අර බසලස්සේ එළියට එනවා. ඒක ආදි අජුවයි. ස්වභාවය හොඳයි. ඒක දැක්කට පස්සේ ආයි කවුරු මොන නැතිල නැතුවත් තේරෙනවා ඊයේ මම අපෑමක් කරා. ඒ නටනකොට කැපපැත්තේ ඉරේ. දැන් මොනරන්නකොට පස්සපැත්ත දැකපේ කාට මොන ගන්නකොට හිනාවක් යනවා. ඔබ කරබනේ කියන මොහොතට වහගෙන අඩු ගන්න මිනිස්සුන්ට ඉල්ල දැන්ස ඉන්න පුළුවන්. ඔබ නිකන් උඩපණින්න ගියාට පස්සේ වෙන්නේ මොකද? දැක්කේ ඒ වගේ නිබ්බිදාව දැකපු කෙනා. නිබ්බිදා නැහැ නිරෝධය දැකපු කෙනාට මේ කොච්චර උප්පත්තියද අපි වෘද්ධි පාටි දැම්මද? එහෙම නැත්නම් අතරමඟදී අපි කොච්චර සෙල්ලම් කරා. මරණය කියන එක නොවැළක්විය හැකි විදිහට දකින්න කොනාට පේනවා. ඔබම නැතුම් කෙලි කවද දිනාද? විපදින් මොළොන තෙක් දිය දැලියේ සැපයක් ඇයි කකුල හොදිසි කෙලියේ. ඉතින් ඒක කකුල නතුන් පයින්නවා දකින්න එක තේරෙන්නේ අනේ තාතිකේ නැත්තලා උඩටයක් කියන කට අරගෙන ඒක තැම්බෙන හැටි දකිනකොට ඒ ඒ සෙල්ලමේ තියෙන ඔක්කොම අරකින් පාවි. එච්චරමයි දකින්න ඊට පස්සේ. ඒ කවුරු කොච්චර සෙල්ලම් කරන්න හැදුවද නාගසමල හාමුදුරුවෝ පින්නපාත යනකොට නාටිකාංගනාවක් නටනවා. ඒ නාහණි කියලා තියෙන හාමුදුරුවෝ බලන් දෙපයි කියලා. මොකද ඒ වාගේ දන්නවද මේ හාමුදුරුවෝ ඒක දැනගත්තොත් පහත්. ඒකම දැකලා මේ කරන නාටක මහාපෑම් ටික දැකලා මොනතරම් විකාරයක්ද මේ කරන්නේ කියලා රහත් වෙනවා. ඒ වගේ නිබ්බිදාව හදාගිය මිනිස්සයා කුප්පන්න බෑ. ඒ මේ ආලවට්ටම් දාලා දෙලේ දාගන්න බෑ. මායා කරන්න බෑ. ඒ කියන්නේ අර මෙතෙක් අපි වහන්න උත්සාහ කරපු සිද්ධියක අවසානයේ විශේෂ හයිලයිට් වෙලා පේන්න පටන් ගන්නවා. එතකොට ඒකේ උපාදේ සහ හිතිය එච්චරම highlight වෙන්නේ අරක දකින්නකොට පුරුදු නැති හිතට පේන්නේ නිකන් මේ ලෝකාන්තය දැක්කා. කියන්නේ ලෝකේ අවසානයේ ජලයෙන් ගින්න විනාශල ඔක්කොම විනාශ වෙන කතාවක් තියෙන්නේ. අන්නේ අවසාන මොහොත දැක්කා. ඉතින් ඒක හරියට දැක්ක යහට ගියාට පස්සේ තමයි ඇත්තටම කියනවා නම් දෙවිය පදන් ලැබෙන්නේ. විදිය හොඳට මේ පන්නරේ ලබන. සෝවන් වෙන්න ඉස්සලා. නිබ්බිදා ඥානට පස්සේ මුංචිතු කම්මේතා ඥානයි කියලා එකක් පහල වෙනවා. අනේ මට මේකෙන් මේ මේ ආලවට්ටම් වලින් මේ නාඩගම් වලින් මේ රැවටිලි වලින් ගැලවෙන්න නැත්නම් ඇති හැටියත් එක්ක ජීවත් වෙන්න නැත්නම් කියලා නිදි මේක නැත්තක් කියලා. මුංචිතු කම්මේතා ඥාන තමයි ඒකට හොඳටම කියටස් එක දෙන්නේ. ඊළ ඊගේ වඩාගෙන ද්වේෂෙන්තරෝ මේක ඥානෙන් දැක්කනම් ඊට පස්සේ මේ කවුරු ඇවිල්ලා නටන්න හැදුවත් ඒකේ පේන තියෙන මුලාව පේනවා. ඉතින් තියෙන්නේ මවහපෑමක් පවතේ. ඒකේ මුසුදු ගමේ ගායන පස්සේ තමයි සංඛාර උපේක්ෂාවක් කියන මේ කොයිදී නැටුවත් නැතත් මේක ගන්න දෙයක් නැහැ කියලා හැම සංස්කාරයක් පිළිබඳව සමරසයක උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. ඉතින් අර මනුස්සයෙක් ඒ කරන වැඩ කරනවා. මිනිස්සු කරන දේවල් කරනවා කිසිම දෙයකින් මේක අති හොඳක් අති නරකක් මොකුත් නැහැ ඔක්කොම නිකන් සම මට්ටමේ තමයි. කියන්නේ අපි මේ ආහාරයක් හොඳට අරිගස වුණුම සමසවුලක් ගන්නකොට ඒකේ ලුණු රස, අඹුල් රස, තිත්ත රස, පැංගිරි රස මේ මේ මෙහෙතරවල ඔක්කොම වෙන්නේ වශයෙන් දැනෙනවනේ කටට ගත්ත ගමන් අපල අපල අපල අපල ඒ හපා ගිලින් නැතුව හපා පහ හිතුවොත් අන්තිමටම සියල්ලම කිරි රස තියෙනවා. ඒක තමයි කෙලවල රස. අපි සාමාන්‍යයෙන් කරන්නේ රස දියේදී විජාලියට ගිලගෙන ගිලගෙන ගිලගෙන යන්නේ ඒකනේ. ඒකනේ රසය කියලා කියන්නේ පුළුවන් නම් කියනවා අන්තිමට රස වෙනකම්. ඒ කියන්නේ සියල්ල හපල හපල හපල කිරේහට එනකම්. ඒ අනුසු සියල්ලම දිය වෙනකම් හිටියොත් හොඳටම දිරවන්න පුළුවන්. මොකද මුඛයේ හොඳට ටයිලින් එකතු වෙලා කෙල එකතු වෙලා කුංචි වෙලා බඩට ගියාට පස්සේ කවදාකවත් ඩයබටික්ස් එන්නේ නැහැ. ඩයබටික් කටෙන් නතර කරන්න පුළුවන්. දෙක වැඩිම ඕජා ප්‍රමාණය පුරා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් අරමුණක් එනකොටම හොඳටම සතියට ලක් කරලා ඒක හොඳට සතුන් පොඟවලා මනසට දුන්නොත් ඒ කාදා කාග දෝෂ වශයෙන් යන්නේ නැහැ. එයා පෙන්වන්න හදන නෙමෙයි ඒක නෙමෙයි දකින්න. ඇති ඇති. එතකොට පෙන්වන්න හදන්නේ නිරෝධේ වහලා. ඒකයි මේ මුළු ලෝකෙම කරන වේදිකාන හටියේ තියෙන්නේ නිරෝධේ පෙන්වන්නේ මොනම කරකවා. අනිත්‍ය පෙන්න, උප්පති පෙන්න, මාත්‍ය පෙන්න, උප්පති. අර නොපෙන්වන්න හැදුවද ඒ ඇහැ දකින්නේ ඒකමයි. කරලා පස්සේ ඒක වේවා මේක නොවේවා කියලා දෙයක් නැහැ. ඒකට උපේක්ෂාව වෙනවා. ඒ නිසා ඒ සංඛාර උපේක්ෂාවෙන් පස්සේ තමයි මොනවාද ගෝත්‍ර භූ අන්‍යෝපාදීනසේ සමහර විචක මාර්ගඵලයකට එනවා. නැත්තම් බෝසත් අදහසක් තියෙනවා ඉතින් නතර. ඒක තමයි යන්න පුළුවන් ඉහළම තැන. මේ ජීවිතේම මාර්ගඵලයකට පින් තියෙනවනම් ප්‍රාර්ථනා කරලා එහා පැත්තට පයින්. නැත්තම් මෙතන නතර. ඒ නිසා ඒ නිබ්බිදා ඥානය පෞරුෂත්ව වෙනස් කරන ප්‍රත්‍යක්ෂකම් පිළිබඳව අපේ දැනුම අලුත් විදියකට පෙන්වන ඥානයක්. ආයිකා ප්‍රශ්න ඒකම දෙවෙනි කොටස සතිය වැඩෙනකොට ධර්ම ශක්තිය ධෛර්යය වැඩෙනවා යනු යම් කිසි දෙයකට මුහුණ දීමේ හැකියාව වැඩි වේ. නමුත් සමහර විට ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න වලට සතිය වර්ධනයේ සතිය වඩන විට සෙන්සිටිවිටි වැඩිනවා සේ මට දැනේ. මේ සාමාන්‍ය දෙයක්. ඒකමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ සතිය වැඩි වෙනකොට දෙයක් මූලික වටිනාකමෙන් නතර වෙන්නේ ජීවි ඇතුළට කියලා. කියලා බහින්න හිතේ නැත්තම් ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත භාවයක් එන්න වෙනවා. චියුම් භාවයක් එන්න වෙනවා. ඒකට කියන්නේ සෙන්සිටිවිටි වැඩිනවා. કોઈ දෙයකට අපි සෙන්සිටිව්. දැන් කවුරුහරි අපිට නැන්නට අපි මේ වෙලාවට බැන්නේ නැතුන දෙයක් කියන දේ අහනවා මෙයා මොකක් හරි ඇත්තක් කියනවා දන්නේ නැහැ. ඒක වැරද්දක් කියනවා දන්නේ නැහැ. මේ මේ වෙලාවෙම ගහපා දෙන්නේ නැහැ. ගහපා නොදුන්නට ගන්න එක ගන්න. ඇසත් යන්නේක් වගේ හිටියද ඒ ඉමේජ් එක ගන්න. ඉමේජ් එක ගන්න නැත්නම් අන්දේක් වගේ. මේක එහෙම ගන්න. වෙනදටත් වඩා හොඳට ඒ කියන දේ අරගන්න. හැබැයි ඒක ප්‍රොසෙස් කරන්නේ නැහැ. ඒකට කන්ෆියුෂන් කියන්නේ නැහැ. ඒක නිසා වෙනකට වැඩි අර හිත ඒක ප්‍රොසෙස් කරන්න හරි ඒකට කන්ෆියුෂන් දෙන්න හරි ව්‍යවෘත වෙන්නේ නැති නිසා රිසෙප්ටිවිටි එක වැඩි වෙනවා. ඕන තරම් දාන්න පුළුවන් වන් වේ යන්නේ. අර ගේමනේ කියන දේට උත්තර බඳින්නයි ඊයොත් එහෙම අවුල් කරනවනේ වැඩි. යන්න අර නිසා සෙන්සිටිවිටි වැඩි වෙනවා. ඒ සෙන්සිටිවිටි වැඩි වීම ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් නෙමෙයි. ශක්තියට හොඳ සූදානමක් ඇති වෙනවා. ඇතුලේ සතුරා ප්‍රමාණ වෙනවා දැන්. නොදැක උත්තර දෙන්නේ නැහැ. මොකද මේ එක්තරයක් ආවට දෙසරයක් ආවට තුන්සරයක් ආවට හොඳට එන්න දෙනවා. එතකොට තමන් මොන උපකරණ මොන විල උපක්‍රම අරගෙන යන්න ඕනද කියලා. හරිද මේ අතුරු බලකොටුව විශ්ේ ගිහිල්ලා රහස්සොත්තු බලනවා. දුරට අතුරු බලකොටුව විස්තර වැඩි වැඩියෙන් දකින්න දකින්න දකින්න දකින්න ලේසිය යුද ප්‍රකාශ කරන්නේ. ඉතත සයිස් කළා තමන්ගේ පැත්තේ හොඳට බලමුළු හදාගෙන තමයි ගහන්නේ. අපි ඒක බලන විට වෙලා යනවා ඉක්මනට ගහමු කියලා ජීවිත අන්තිම බලනවා බලවත් කෙනෙක් නම් නාස්තිම වෙලා. ඒ නිසා මේ sensitive කියලා කියන්නේ මේක project එක feasibility report එක. මොකද අපි මේ කරන්න හදන වැඩේ බරපතලකම් පිළිබඳව variables ඔක්කොම සලකා බලන්න. ඒක මේ immunity එක වැඩි කරන්න නැත්නම් ඥානවන්තෙක් එකහරක් දැක්කම පැනලා උත්තර දෙනවා වෙනකොට අනිත් පෙර සිතා බැලීමක් තමයි ඉඳලා සිටින්නේ. නැත්නම් පණින්න පෙර දිසා බලන්න හොඳ වාතාවරණයක් කරගන්න කියලා. මේ කාටද අහුවෙන්නේ තීන්ත නැති පෑනක් හරි යනවා කියනවා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සාරබුත් පරම්පරාවේ මොකලන පරම්පරාවේ මම මේ ඕගොල්ලන් අහන්නේ. අනේ මම මගේ පිටිපස්සේ ගහලා දෙන්නේ මොන බෝඩ් එකද කියලා පොඩ්ඩක් බලන්න. දැන් මට මට තේරෙනවා නම් මම ඉතින් ඔබ ගෑවෙන්නේ නැහැ වෙන කාටවත් ඒ නිසා මම මන් නැත් හැටි බලලා ලකුණු දෙන්න ඕනේ බලන කට්ටිය. ප්‍රේක්ෂක පායන්නේ. රටස රංගනයේ මොනරණ තුමන්ද මොකද? ඵලයට. ඒ ඉදි බල ප්‍රත්‍යහාරය තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපි අවධාන පරීක්ෂණයට තියාගමු. ඔක්කොම යන දාසේ මම මේ ප්‍රශ්න දැම්මට පස්සේ ඈ එහෙමනම් ඒටි එහෙව් එකේ මොකටද ප්‍රශ්න අහන්නේ? මොකටද හදිස්සිය? මොකටද මේ මේ අර ලේබල් මේ ලේබල් ගහලා අපිට හදිසියක් නැහැනේ, කඩයිමක් නැහැනේ. ඒකක් ඇතිවෙකුත් නැහැ. අන්තිමේ ලේබල් එක ගැහුවයි කියලා මේක වෙනස් වෙන චරිතයක් නෑ. අපරාධي අපි නිකන් කොමිට් වෙන එක විතරයි එන්නේ. අපි හැමදාම කරන්න දන්නේ වගේ අහක තියෙන එකක් අරගෙන දැවෙන ප්‍රශ්නයක් වාඩපත් කරන මම මේක කොහොමද කරන්න ඕන කියලා හිතාන නිදා ගන්න නැතුව ඉතින් කල්පනා කරගෙන ඉන්න කිසිම අදාළ නැති දෙයක් මොකද බලලා මැට්ටෙන් හරි ගමන්නේ මිය වල්ලනවා නම් අපිට ඉතලා වුණාව කාංගන්න බෑ බලලා මැට්ටයි ආතිලා කැන් කිල්ලද බෑ ඉති කරන්නේ විදර්ශනා භාවනාදී වැඩෙන ඥාන පිළිබඳව විග්‍රහ විස්තරයක් කරනවා මේක බොහොම දිග වැඩක්. ඒ කියන්නේ විපස්සනා ඥාන කතාවට එනවනම් කියන්න පුළුවන් මම මේ අයින් කරන අයින් කරන ඒවා ඉස්සලා මම මේකට දෙන උත්තරේ තමයි මේ දවස්වල නිසරණවනේ ඒ කියන්නේ විපස්සනා විපස්සනා බලන්නේ. මේ මේ දවස්වල මේජිය සූත්‍රයේ නිසරණනේ සාකච්ඡා කරන්නේ ඒකේ මේ දසක මේජිය සූත්‍රයේ ඒක තැනක තියෙනවා තුන්වෙනි ගුණය වශයෙන් සඳහන් කරන්නේ දසකතා වස්තුවේ දක්ෂ වෙන්න ඕනේ. සන්තුට්ටි කතා, අපිච්ච කතා, විරිය ආරම්භ කතා වගේ කියන එක ඥාන කතා කියන එක විදර්ශනා ඥාන පිළිබඳව වෙලාවක් අවොත් කතා කරන්නේ නැත්නම් වල්පල් කතා කරන්න එපයි කියන එකද. ඉතින් ඒක අරගෙන මම ওই විපස්සනා ඥාන සේරම දැන් ඩිස්කස් කරගෙන යනවා. ඒ සුභානකට එකක් විතර වගේ අරගෙන. මම හිතන්නේ අපි එනකොට මේ භංග ඥානෙට වගේ ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුනේ අර මහාචි පොත පරිවර්තනය කරනකොට ඒකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒ ඒ වගේ ඇත්තටම මේ මහාචි සායද විතර මේකට ඒ විදර්ශනා ඥානවලට එම්ෆසිස් එකක් අවධාරණය කරපු වෙන කවුරක්වත් නැහැ. ඒ නිසා ඒකේ හොඳට පෙන්නන. හැබැයි කියනවා කියන සාමාන්‍ය ප්‍රශ්න පිළිබඳ පොදු අදහසක් වශයෙන් මුල්ම ඥාන ටික තමයි වැදගත් කියන්නේ. පස්සේ ඒවා හරි සංකීර්ණ වුණාට මේ එහෙම නැත්නම් ගා කීරියෝන උනාට ඒක වෙන දෙයක්. මුල් ටික විතරයි කරන්න ඕනේ. ඒ ටික කෙරෙනවා නම් අනිතව නොදැනගත්තයි කියලා මේ ඒ බාධාවක් වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් කියනවා කාටද උපදෙස් දෙන්න හදනවා නම් විශේෂයෙන් මහසි ක්‍රමයක ඒ ශාන්ති කියලා කියනවා මේක පිළිබඳ දැනුම තියෙන කෙනාට ලේසි ශිෂ්‍ය හසුරවන. දැනුම තියෙන කෙනේ තමයි අත්දැකපු එක තව කෙනෙකුට කියන ක්‍රමයක් තියෙනවා. ඒක සඳහා මේ පොතේ දැනුම සඳහා මේක හොඳයි. ඒ වගේම මේ මේ විසුද්ධි මාර්ගයේ පොත සම්පූර්ණ කියලා තියෙන මේක පදනම් කරලා. එහෙම නැත්නම් ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවා සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන කියලා. ඒක බොහෝ කෙටි හැබැයි සම්පූර්ණ මේ භාවනා අධ්‍යක්ෂ වලින් පිළිච්ච එකක් ඒක. practical insight meditation කියලා පොතක් තියෙනවා මහසි සායතේ. ඒක DPC ගන්න බොහොම පුංචි පොතක්. ඒකේ තියෙන ඥාන ටික ඔක්කොම බ්‍රීෆ් ඉංග්‍රීසි කියලා. ඒ අන්තිමටම තියෙනවා මහා සීසයදෝ pāli භාෂාවෙන් ලියපු රස. ඒක ඥානයක් පිළිබඳව ඒක මේ මෑත කාලෙකදී ලියවිච්ච හොඳම සාර ධර්ම pāli රචනයක්. ඒක නිසා ඒකට ගෞරවයක් වශයෙන් ඒක ඉංග්‍රීසි අකුරෙන් රෝමන් ලෙටර්ස් වලින් දාලා තියෙනවා. දීර්ඝම විස්තරය බලන්න ගියා මහා සීසයදෝ පොත ඉංග්‍රීසියට දාලා නෑ දැන්. මම ටිකක් උත්සාහ කරගෙන යනවා මේ දවස්වල. සිංහලයේ ඒ විපස්සනා ඥාන ටික ඔක්කොම තුන්වෙනි කාණ්ඩේ හතරවෙනි කාණ්ඩේ පිටු 450ක් 500ක් විතර විස්තර ඒක ගාම් වොලියුම්නස් එක. නමුත් මේ දවස්වල ලංකාවේ භාවනාවලදී මේ ඥාන කරවලා ඒ தත්වලටපත් කරන එක නිකන් මේ කෘතිමව කරනවා. ඉදිය විඥානය තමයි විපස්සනා පටන් ගන්න වෙනවා. ඒක ඉස්සෙල්ලා නාම රූප පරිච්ඡේද පච්චේදනික සම්මසන කියලා ප්‍රිලිමිනරිස් තුනක් තියෙනවා. ඒ ඒ වෙනකොට එයින් පස්සේ තමයි ඒකෙදි මේ ගොඩනැගිල්ලේ ෆවුන්ඩේෂන් එක පොළොව යට කොටස. ඉතිපැත්තම ගොඩනැගිල්ල පටන් ගන්නවා. ඒ නිසා ඔක්කොම හිටම 16ක් සෝල සුවිපස්සනා ඥාන කියනවා. ඒකෙන් ওই පොළොවෙන් උඩට පේන දෙන්නේ. හයිලයිට් වෙච්ච ටිකට නව මහ විදර්ශනා කියලා කියනවා. මේ 16ත් 16 කියලා කියන්නේ දෙකත් ඒවත් එක්ක. මැද තියෙන කෝ එක තමයි 9. ඒක තමයි සුද්ධ විපස්සනා වශයෙන්. හරි මේක තියරිටිකලි වැදගත් වුණාට වැදගත් වෙන්නේ ප්‍රිපරේෂන්. මේකම තමයි සත්‍ය විසුද්ධි වශයෙන් පෙන්නන. සත්‍ය විසුද්ධි සූත්‍රයේ තියෙන සත්‍ය විසුද්ධි, සීල විසුද්ධි, ධිට්ඨි විසුද්ධි වශයෙන් ඒක තමයි විග්‍රහ වෙලා. ඉතින් මේක සමහර වෙලාවට හාසියට ලක් කරනවා. හාසියට ලක් කරනවා කියල කියන්නේ දැන් පොත් බලන පොත් කියන කට්ටිය වැඩි භාවනා කරන අඩු නිසා අත 16ට කඩනවා ඊට පස්සේ එක එකක් දෙකට තුනට කරනවා ඉතින් නියුව කටපාඩම් කරගෙන ඉන්න විදිහට භාවනා කරන්නේ ඒ නිසා මේකට ඥානවලට ඥාන කියන්නේ බාහම කොමෙන්ටේරියල් වැඩක් නෙවෙයි විශේෂම ලංකාවේ කියන්නේ ලංකාවේ තමයි මේ ඥාන පිළිබඳ විස්තර කරලා තියෙන්නේ මේ කොමෙන්ටේරියල් එකට සම්පූර්ණ සාකච්ඡා කරලා අනිත් පැත්තට දාන්න ක්වික් එන්ලයිටන්මන්ට් කියලා concept එකක් ඒතර නිවන් දකින්න පුළුවන් නම් මොකටද මේ ඥාන කියව කිව කර කර ඉන්නේ කියලා. ඉතින් ඒකට මේ මේ පාවොක් සයිඩෝ හරිය මුගක්ම විස්තර සහිත නිවැරදිලා තියෙනවා. මහදී සයිඩෝ කමෙන්ටත් වැඩි වගේ කියයි. ඉතින් අපි පාවොක් සයිඩෝ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන් කාලින හොඳ ස්වාමීන් වහන්සේලා පවා මේ ගෝලියොනම ගල්ලා මේ කුචින් ලයිට් එකම කතාවක් කියලා. වහා නිවන් දකින්න පුළුවන් කියන කතාවක්. ඉතින් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මොකක් පින්නතියක් ගන්න විතර අනික අයට මේ යහන ටික ටික ටික වැඩෙන කතාව අහනකොට ධෛර්ය වෙනවා කියන එක කියනවා. ඉතින් මාත් ඒ කුක්කෙන් ලයිසන් වල සැහෙන ඉල්ල තිරනවා මාත් කතා කරන්නේ. ඥාන කතා කරාට ඒක මොසොතම හරි. ඉතින් මම කොහොමද මම මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවා. අපේ ත්‍රිපිටකයේ පොත්වල ගෝවාත්ම සාරගත පොත් පොත වශයෙන් සඳහන් කරන සුත්ත නිපාත. නිපාතේ කුද්දකනිකාය සටහන් වෙලා තියෙන්නේ ආකයික් ලැන්ග්වේජ් එකක් තියෙන්නේ වචන දේවල් ගැලපුවොත් ආය මොකද නෑ ෆිලොසොෆිකලි ගලවන්න මිසක් තේරෙන්නේ නෑ ගෝක මාරුවේ කල්ලා ඒ සුත්ත නිපාතේ තියෙන සෑහෙන නිවන් දකපු කතාවක් කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමියක් නෑ බණ ඇහුව රහත් වෙනවා බණ ඇහුව රහත් වෙනවා කිලින්ම නිවන් දකුවයි කියලා ඉතින් මං කෝසාන්තේ හුඟව දෙනෙක් කවුරුත් අනිවාර්ය පිළිගන්න සුත්ත නිපාතේ කියන්නේ මේ සාරේ සාරමණ්ඩේ කියලා ඒකේ තියෙන ප්‍රතිේ ওই සෝවාන් සකදා ගම යනා ගන්නවත් නැහැ. ඒක තියෙන්නේ මම හොනිවන් දැක්ක. ඊට පස්සේ තමයි ඔය සෝවාන් සකදා ගම. ඊට පස්සේ තමයි ඔය සත්‍ය විසුද්ධි ක්‍රමය. ඒක තමයි 16 විදර්ශනා ඥානය. ඒකත් ඊට පස්සේ එකට දෙකට තුන කඩ කඩ මේක අර කෙස්තලෙන තර්ක හදනවා වගේ. හැබැයි මේක බොහෝ බහුසුත ගතියක් පේන තියෙනවා මේ ඥාන විස්තර ගන්න. කියන එක නා රහත් වෙලා නේ ඊටත් එහා ගිහිල්ලා වගේ පේන බලනකොට පොත. පොත තියෙන්නේ. ඒක භාවනා කරපු කෙනෙකුට ඒකෙන් මේ මඟ සලකුණු වගේක් වෙනවා මම දැන්. එහෙම ගෙන්නමුත් ඒක අර මාන්නයට හරවගත්තා. එන්නේ මොකද එච්චර ධෛර්ය කරන්න දෙයක් නැහැ. කෙසේ නමුත් මේ දවස්වල නිසන් වනේ මට අර මේ පොත පරිවර්තනය කරපු එක බණක් වශයෙන් කියන්න ඕන නිසා මේ දවස්වල යනවා. ඒ නිසා මේ ජීසුත්ගේ ආවොත් කලාපය වෙබ්සයිට් එකට එයි. આવොත් බලන්න ඒ ගැනම තියෙනවා සෑහෙන සරකලා ඉතින් ඒක ඒ කියන්නේ ඒ පිළිබඳව මම බණ කියලා කියනවා කියලා දැනගත්තොත් මම සම්ප්‍රදායන තුල අටකථාචාරින් වහන්සේලා අගය කරන කෙනෙක්ගේ ලයිස්තුර තමයි වැදේ. කොමෙන්ටරි එක අගය කරන සම්ප්‍රදායන තුල කන්සර්වටිව් මිනිස්සෙක් විදිහට තමයි. රැඩිකල් විදිහට ගන්න ක්වික් එන්ලයිටන්මන්ට්. මම හිතන්නේ මම කියන්නේ ඒ වගේ අන්තකට යන එකක්. සමහරෙකුට මේකෙන් උනන්දු වෙනවා. සමහරෙකුට ඒ දෙක තුනම තියාගන්නවා. නමුත් මේ මේක මේ වගේ කෙටි ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලකදී එච්චර විස්තර කරන්න පුළුවන්.